ඉන්දික මහත්මයා අවසරයි අපේ හැමදෙරනේ මටත් පොඩි හීනමානයක් ඇති වුණා ඔබ වහන්සලා. ඉතින් <laughs> මගේ ජීවිතේ වගේ අත්දැකීම් එකක්වත් නැහැ. <laughs> ඒ ඒ ගැන ප්‍රශ්නේ අපේ හැමදෙරනේ ඒ අර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩින්න පරක් වෙනවනේ අපේ හැමදෙරනේ. එතකොට අර රජගහනුවර උන්වහන්සේ සෑහෙන කාලයක් ඉන්නවා. උන්වහන්සේ වැඩියට පස්සෙත් එතන අර මේ උන්වහන්සේ පරක්කු කරන්නේ අතට වැඩියට පස්සෙත් උන්වහන්සේට ගරුසරු කරන්නේ නැතුව අර යමාමා පෙළහර පාලා ඊට පස්සේනේ මේ ධර්ම දේශනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට හම්දුරනේ අර නෑදෑයෝ අතර ඉන්නකොට ඒ සදිසමානය වගේ එකක් එන නිසාද උන්වහන්සේ ගමන පරක්කු කරන්න ඇත්තේ වහන්සේට නිකන් මොන වගේ අනුමානයක් වගේ අපිට ඒක එහෙම හිතන්න පුළුවන්ද? ඒ කියන්නේ එක ඒක විතරක්ම නෙමෙයි දැන් ඒ ඒ උන්වහන්සේ ගමන පරක්කු කරයි කියලා අරගොල්ලන්ගේ මාන්නේ වෙනසක් උනේ නැහැනේ ඒ නිසා අපිට කියලා හිතන්න බෑ බුදුවරයෙක් යම්කිසි ක්‍රියාවක් කරන්නේ ඒ ක්‍රියාව අර්ථවත් වෙන්නට තියෙන හැම සාධකයක් ගැනම සැලකිලිමත් වෙනවා දැන් අඟුලිමාල මිනි මරනවා කියලා නොදැක්ක නෙමෙයි දැන් සමහරු නිකන් අර අවඥාවට වගේ ප්‍රශ්න කරන්න ඉතින් බුදුහාරන මහා කරුණාව පහළ උනේ මේ 999ක් මරුවට පස්සේද ඊට කලින් ඒ කරුණාව පහළ වුනේ නැද්ද වගේ කතා අහනවනේ එතකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මැරෙන එක නවත්තන්නවත් මරණ එක නවත්තන්නවත් නෙමෙයි පුද්ගලයන් තුල අවබෝධය ජනිත කරන්න ඉතින් අඟුලිමාල එයා පව්කමක් කරගත්තා අනිත් අය සසරේ අකල් මරණ වලටපත් වෙන්න හේතු සාධක හදාගෙන තිබිච්ච අකල්මන් වලටපත් වෙනවා. ඉතින් ඒක ලෝක ධර්මතාවයක් අනුව ඒක ක්‍රියාත්මක වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අඟුලිමාල වෙත යන්න තීරණය කරන්නේ ඒ පුද්ගලයා ආනන්තරේ පාප කර්මය කරගත්තා නම් මව මරලා නැවත රකින්න බෑ. සහ ඒ අවස්ථාව වෙනකොට දැන් ඔහුට ඔහු කන පිට හරවන්න සුදුසු අවස්ථාව. මොකද බෝසත්තරයෙක් හැටියට සාංශාරිකව පැමිණෙනකොට මේ සමස්ත පරිවාරයම පුහුණු කරනවා. ඉතින් මේ පුහුණු කරනකොට මේ හැම චරිතයක් ගැනම උන්වහන්සේට ලොකු පරිචයක් තියෙනවා. එයා වෙනස් කරන්න පුළුවන් කොතනද මොකද්ද කියන්න ඕන කොහොමද කියන්න ඕන. ඒතර දැන් බුදුවරේක වාසනා ගුණ නසනවනේ වාසනා ගුණ කියලා කියන්නේ ඇබ්බැහි. හොඳ හෝ නරක ඇබ්බැහි මත කටයුතු කරන නරක ඇබ්බැහි කොහොමත් නැහැ. හැබැයි හොඳ ඇබ්බැහි මතක් කටයුතු කරන. ඇබ්බැහි කියලානේ කියන්නේ කලින් කරපු විදිහට දේවල් කරනවා. බුදුවරේ කලින් කරපු විදිහට කරන්න සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් හැම විටම උන්වහන්සේ එතනට ගැලපෙන විදිහටයි දේවල් තීරණය කරන්නේ. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට දීපු කමටහනයි වෙන කෙනෙකුට නෑ. එතකොට කවුද මේ ස්වර්ණකාර භික්ෂුවට දීපු කමටහන තවත් කෙනෙකුට නෑ. පටාචාරාවට කිසాగෝත්තමීට දීපු කමටහන තව කෙනෙකුට නෑ. ඒ වගේ ඒ අනන්‍යතාව ඒ අනන්‍යතාවය හරියට හඳුනාගෙන ඒ චරිතය හඳුනාගෙන වැඩුණු නොවැඩුණු බව ඉන්ද්‍රිය ධර්මවල අඩු වැඩි බව මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආසයානුසේ ඥානය එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය මේ සියල්ලක් උපයෝගී කරගෙන තමයි බුදුවරේ පුද්ගලයෙක් සම්බන්ධව තීරණ ගන්න ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් සාක්‍ය ජනපදයට යනකොටත් උන්වහන්සේ ඒ විදිහට තමයි දැන් බුදු වෙන්නට තීරණය කරනකොටත් එහෙමනේ කාලය, ద్వීපය, දේශය, කුලය ඔක්කොම බලන. ඒතර ඔක්කොම බලලා පොඩි සාධකයේ පවා ගොනු කරනවා. එතකොට ඒ නිසා තමයි බුදුවරේ ගන්න තීරණේ කවදාවත් වරදින්නේ නැති. මොකද වරදින්න බුදුවරේ අර ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය කියන ඒවා පරිපූර්ණයි. අදාළ පරමාර්ථයට අනුව අවශ්‍ය සාධක හැම එකක්ම දැන් අපි ඉස්සෙල්ලා ජ්‍යොතිෂය ගැන කතා කළානේ. දැන් ජ්‍යොතිෂඥයෝ කියන දේවල් සමහර අවස්ථාවලට බොරු වෙන්නේ. එයා අර ශාස්ත්‍රය දැනගෙන ඒක ඒකත් භාගයට හරි දැනගෙන ඒ දැනගත්තු ප්‍රමාණයට දේවල් කතා කරනවා විනා ඒකට අදාළ සමස්ත සාධක කම්ම නියාම චිත්ත නියාම බීජ නියාම ඍතු නියාම මේ සමස්තය සලකා බලලා තීරණ ගන්නව නෙමෙයි මොකක් හරි එකක් දිහා බලන ඒ එකක් දිහා බලලා ගන්න තීරණේ වෙනත් සාධකයක් එතනට ආපු ගමන් හාත්පසින් වෙනස් වෙන්න පුළුවන් දැන් අපි හිතමු ගල් කැටයක් උඩ දාපුවාම ඒක බිමට වැටෙනවා කියලා සාමාන්‍ය පොදු අත්දැකීමක් අපිට තියෙනවා ඒ නිසා අපි කියනවා ගල් ගැට උඩ දැම්මොත් අනිවාර්යෙන් බිමට වැටෙනවා. ඉතින් අනිවාර්යෙන් බිමට වැටෙනවා කිව්වට ඒ අතරතුරේ මොකක් හරි අතරමඟින් භාජනයක් මෙහාට ගලොත් ඒක වැටෙන්නේ භාජනයට. එතකොට කුඩයක් ඉහළොත් එහෙම කුඩේ වැදුනන් පස්සේ ගල වැටෙන්නේ අදාළ තැන වෙන දිහාකට ගිහින් වීසි මේ විදිහට සාමාන්‍ය එක් කරුණක් ගැන අපි හිතුවට අමතරව මතුවෙන බොහෝ කාරණා වලින් ඒක වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සම්මා සම්බුදුරේ ක්‍රියාත්මක වෙනකොට හැම විටම සතිය සම්පජඤ්ඤයත් එක්කලා ඒ තැනට ඒ කරන ක්‍රියාව වඩාම ඵලදායක කරන්න කුමක් කළ යුතුද කියලා හරියටම බලලා ඒ ක්‍රියාව කරනවා. එතකොට නමුත් දැන් එහෙම කරපු සමහර අවස්ථා වැරදුනා වගේ පේන අවස්ථාත් අපිට තියෙනවා. ඒක ඉතින් අපේ ඥානයේ තියෙන දුර්වලකම. දැන් එක උදාහරණයක් තමයි අර මාගන්දියා. මාගන්දියාගේ මව්පියෝ මාගන්දියත් එක්ක කරගෙන ඇවිල්ලා විවාහ යෝජනා කරනකොට බුදුහාමුදුරුවෝ කෙලින්ම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නිකන් නෙමේ අර තණ්හා රති රගා වැනි මාර දුහිතෘ ආපුහාමුවත් වෙනස් නොවුණු මගේ මනස. ඒතර මේ දෙතිස් කුණපයන්ගෙන් පිරුණු මල මුත්‍ර වලින් පිරුණු මේ අසුචි ගොඩක් වගේ මේ මනුකයක් දැකලා තථාගතයන් වහන්සේ රාගයෙන් බැඳෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ ඇත්ත තමයි <laughs> ප්‍රකාශ කරන්නේ. ඇත්ත ප්‍රකාශ වුණාට මේ කියපු විදිහ අර මාගන්ධියාට බොහොම තද බල කෝපයක් ඇති කළා. එයා හිටපු මාන්නයත් එක්කලා. දැන් මේ මට නිඳා කළා. මගේ රූපයට අවඥා කළා. එහෙම දැන් අර නායකහරෝ කියනවා නිකන් කෙසෙල්ලෙල්ලක් පොල්ලෙල්ලක් වගේ වීසි කරන්න සුදුසු කෙනෙක්ද මම? එහෙම එහෙම කියන්න වටිනවද මට අන්න ඒකත් එක්ක තමයි ද්වේෂය මතු කරගෙන මහා විනාශයක් කළේ. දැන් මේ වගේ තැන් බැලුවහම අපිට එකපාරට හිතෙනවා බුදුහාමුදුරුවෝ එහෙම නොකියුවා නම් <laughs> හොඳයි වගේ එකක් අපේ පුතඥන මනසට හැගෙනවා. නමුත් බුදුවරයෙක් එහෙම කරන්නේ ගොඩාක් පැති දිහා බලලා එතකොට හුඟක් පැති දිහා බලලා එයාගේ තියෙන දුර්වලකම මතු කරලා ඒක අවබෝධ කරගන්න අවස්ථාවක්. දැන් බලන්න කවුද සේරිවාණිජ කතාවේ මේ හිස ගලවලා දෙන්න පුළුවන් බෝසතාණන් වහන්සේ අර රන්තලිය අරගෙන තොටිය පැදපන් අනිත් පැත්තට කියලා දෙන්නේ නැහැ කියලා අරගෙන ගියා. ඉතින් ඒකත් එක්ක තමයි මේ දේවදත්ත වෛරයෙන් බැඳුනේ. නමුත් මේ මොකද්ද කරන්නේ? ඒ චරිතය එයා එයාට Tamanගේ දුර්වලකම හඳුනාගෙන දැන් අර අපි මුලින් කිව්වා වගේ ක්ලේශය මතුවෙන තැනදී දැනගෙන හඳුනාගෙන දුරු කරගන්න පුළුවන් නම් ඒකටත් අවස්ථාවක් සලසනද ඒක දුරු කරගන්න බැරි නම් ඒකම ඒ ඒකෙන්ම අල්ලගෙන ඒ තැනත්තා පුහුණු කරන දැන් ඔහු ඔහු බැඳෙන්නේ द्वेषයෙන් නම් ඒ द्वेषයෙන්ම ගැට ගහගෙන එයාව තල තල තල තල ටික ටික හදනවා. එතකොට ඒ එහෙම පුහුණු කරපු නිසා තමයි යම් දිනක පස්සේ බුදු වෙන්නේ. ඉතින් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එතකොට මහා අකුසල කන්දරාවක් කරග. ඉතින් සසරේ කවුද අකුසල නොකරන්නේ? කවුද සසරේ අකුසල විපාක විඳින්නේ නැත්තේ? ඉතින් ඒ ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔහුට අවස්ථා හැම එකක්ම හදලා දුන්නා. ගැලවෙන්න ඒ අවස්ථා හදලා දෙනේවෙන් ඔහු අකුසල් කරගත්තයි කියලා බුදුහාමුදුරෝ පරිණෑ. හැබැයි බෝසතාණන් වහන්සේට කරන්න පුළුවන් උපරිම ටික තමයි ඒ කාල පරිච්ඡේදය තුල කවදා හරි ඔහුට ගොඩ යන්න කරුණා මෛත්‍රියෙන් ඔහුට මඟ පෙන්වන එක සහ පුහුණු කරන එක. ඒතර මේ පුහුණුවේ ප්‍රතිඵලයක් නිසා තමයි නිරේන්ද්‍රව නැවත මනුලෝට ආපුවාම ඔහු පසේ බුද්ධත්වයටපත් වෙන්නේ. ඒතර අන්න ඒ වගේ අපිට බැලූ බැලමට එකපාරට පේනෙන්න පුළුවන් අපරාධ මෙතන මෙහෙම කළා නම් හොඳයි මෙහෙම නොකර හිටියා නම් හොඳයි වගේ ඒවා පේනෙන්න පුළුවන්. නමුත් ඒ තැන්වලදී පවා බුදු කෙනෙක් ක්‍රියා කරන්නේ ඊටාම පුළුල් දැක්මකින් එතනට අවශ්‍ය සමස්ත හේතු සාධක දැකලා. ඒ නිසා ඒ තමන්ගේ ඥාතීන් දකින්නට යන්න උන්වහන්සේ ප්‍රමාද කරන්නේ අර ඒගොල්ලන්ගේ මානය තියෙන බව දැකලා කියලා විතරක් අපිට හිතන්න ඉඩකඩ ටිකක් අඩුයි මොකද එහෙම මාන්නය නිසා නම් ගියේ නැත්තේ පස්සේ යනකොට ඒගොල්ලන්ගේ මාන්නය අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙලා තිබුණෙත් නෑ. එහෙමනම් මාන්නය කියන සාධකේ විතරක් නෙමෙයි. තව සාධක ගොඩක් එතනට ගොනු වෙන්නට ඇති. මොකද දැන් උන්වහන්සේ ඊට පස්සේ යමක මහා ප්‍රාතිහාර්ය පෑවට පස්සේ අර බොහෝ දෙනා පැහැදුනානේ. ඊට පස්සේ බොහෝ දෙනා මහාන වෙන්නට යොමු වුණානේ. එතකොට සමහර වෙලාවට ඒ අර ඒ පිරිස මාන්නෙන් හිටියා වුණාට ඒ යමක මහා ප්‍රාතිහාර්ය දැකලා ඒ මොහොතේ බුදු බව ප්‍රාර්ථනා කරපු ඒ මොහොතේ මහාන වෙන්න පැමුණු ඒ අයගේ මානසික මට්ටම ගොනු වෙන්නට ගොනු කරන්නට ඒ වැඩම කරපු වෙලාව වෙන්නට පුළුවන් සුදුසුම වෙලාව. එතකොට ටික දෙනෙක් මාන්නෙන් පැටලුණාට ඒක කලින් ආවත් ඒ ප්‍රශ්නේ වෙනවා පස්සේ ආවත් ඒ ප්‍රශ්නේ වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ගොඩ ගන්න පුළුවන්, රැක ගන්න පුළුවන්, මෙතනින් ගලව ගන්න පුළුවන් පිරිසට ඒ උපකාරය කරන්නට කවර අවස්ථාවද වඩා යෝග්‍ය? ඒ අවස්ථාව තථාගතයන් වහන්සේ පාවිච්චි කරනවා. එහෙමයි අපේ හඳුරන්නේ මට අර මේකේ සංසන්දනය තේරුනේ දැන් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලම වැඩි අර පස්සග මහණුන්ට ධර්මයේ දේශනා ගන්න ඊට පස්සේ රජගහනුවර සෑහෙන කාලයක් හිටියානේ. ඒතකොට රජගහ නුවර මිනිස්සුන්ට බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය ගැන මම හිතන ලොකු ප්‍රශ්නයක් තිබුණේ මානය වගේ සංසන්දනයක් ආවේ නෑ එතන. නමුත් උන්වහන්සේ කිඹුල්ලත්පුරයට වැඩියාම මේ උන්වහන්සේට උන්වහන්සේ සමානයි වගේ සලකලා ඉතර අර විශේෂ කෙනෙක් නෙමෙයි වගේ අපේ නෑදෑයනේ කියලා අනිත් එක මේ සුද්ධෝදන රජුරුවත් අර පිටිසෙගා වඩිනකොට නීති දාන්න බුදුහාමුදුර කියන මම වාගේ වංශේ නෙමෙයි ඒ කියන්නේ අද්රුවන්ගේ වංශේ නෙමෙයි ශාක්‍ය වංශේ නෙමෙයි බුද්ධ වංශේ කියලා ඒ වගේ අර වෙන කෙනෙක් කියන එක කියන්නත් උනානේ. එතකොට අපේ හඳුරන්නේ එතන අර සදි සමානය සාමාන්‍යයෙන් අපේ නෑදෑයෝ අහිතවතුන් ඒ ඒ ඒ සමාජය ඇතුලේ ඉන්නකොට ඒක ටිකක් බහුලයි කියලා මට නිකන් තේරුණේ අනිත් එක අර වංශේ දේශනා කරේ අර මේ මොකද්ද චුල්ලපන්තක මහපන්තක හාමුදුරන්ගේ ප්‍රශ්නෙත් මහපන්තක හාමුදුරුවෝ ඒ කියන්නේ මේ ඒ කියන්නේ අන්ඩෙස්ටිමේට් කරනවානේ මේ චුල්ලපන්තක හාමුදුරුවන්ට නිවන් දකින්න බෑ මේ ගාත දෙකක් බැරි වෙච්ච නිසා කියලා. එතනත් දැන් බුදුහාමුදුරුවන්ගේ එක නැහැ අපේ හාමුදුරනේ. බුදුහාමුදුරුවෝ එහෙම සමානව ගන්නෑ වෙන වෙන ගන්න කතාව. අන්න ඒක තමයි මට හිතුනේ මේ මෙතන ඒ කියන්නේ අපි අඳුරන අය අතර සදි සමානයේ බහුලයි එතන බුදුහාමුදුරන්ට රජහාමුදුරුවෝදී ඒක එච්චර මෙතන බලපාන්න නැතුව ඇති කියලා වගේ මට හිතුනේ අපේ හාමුදුරනේ. අනිවාර්යෙන් දැන් මේ මේ අපිට පවතින සමාජය දිහා බැලුවත් ඥාතීන් මිත්‍රයින් අතර ওই අර්බුදය තියෙනවානේ. ඒ කියන්නේ ඒ නිසානේ නෑයෝ කියන අය පිළිබඳව ගොඩාක් දෙනෙකුට නිකන් වෙනස් ආකල්පයක් තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් තුල තමයි ඊර්ෂ්‍යාව බහුලව ඇති වෙන්නේ. ඒගොල්ලන් ළඟ තමයි මාන්නය බහුලව මත. ඒ මොකද මේ දන්නා කෙනත් එක්කලා තමයි සංසන්දනය කරන්නේ, හැප්පෙන්නේ, ගැටෙන්නේ. නොදන්න දැන් ඇමරිකාවේ ජනාධිපති මොන තත්ත්වෙන්ද ජීවිතය ගත කරන්න කියන එක අපට පේන්නේ නෑ අපට ප්‍රත්‍යක්ෂ නෑ අපට අත්දකින්න බෑ ඉතින් ඒක ගැන අපට ප්‍රශ්නයක් නෑ ගැන ඊර්ෂ්‍යාවකුත් නෑ අපට සැනසීමකුත් නෑ හැබැයි දැන් ජනාධිපති කෙනෙක් හැටියට ඉන්න කෙනෙක් ඇමරිකාවේ ජනාධිපතිත් එක්කලා සසඳන්නට පුළුවන් මොකද එයාට සසඳන්නට යම්කිසි පසුබිමක් තියෙනවා ඒ ඒ තනතුර වශයෙන් ඒතර එහෙම නැති කෙනෙක් ඒ සැසඳීමට යන්නේ නෑ ඉතින් අන්න ඒ වගේ අර ඥාතිත්වය මිත්‍රත්වය දැන හඳුනාගත්ත බව හිතවත්කම මේ කරුණුත් එක්කලා තමයි අර පුද්ගලයා සම්බන්ධ කරුණු Taman දැනගන්නේ. අන්නේ දැනගත්තට පස්සේ තමයි මාන්නය හෝ ඊර්ෂ්‍යාව ඇති වෙන්න පසුබිමක් හැදෙන්නේ. ඒක ඥාතීන් අතර මිතුරන් අතර ගොඩක් බහුලව පවතින්න පුළුවන්. ඒකම තමයි ඇත්තට අතන වෙන්නේ. ඉතින් අර රජගහ නුවර එහෙම ප්‍රශ්නයක් තිබුණේ උන්වහන්සේ ඒ කියා දෙන කාරණේ සිහිබුද්ධිය ඇති අයට මතු කරගන්න පුළුවන්. දැන් එතකොට බලන්නකෝ දැන් සුද්ධෝදන රජුරෝ කියලා කියන්නේ මම බුදු කෙනෙකුගේ පියා වෙනවා කියලා සසර ප්‍රාර්ථනා ඇති කරගෙන පාරමිතා පුරාගෙන ආපු චරිතය. එතකොට එහෙම ඇවිල්ලත් තමයි අන්තිම භවයේ තර යන ගමනට පවා බාධා කරන්නේ. බාධා කරලා ඊට පස්සේ අරතරම් මාන්නෙන් කටයුතු කරනවා. ඉතින් අන්තිමට අවසාන මොහොතේ අරහත්ත්වයටපත් වුණා. ඒතකොට ඒ භවයේ රහත් වෙන්න ශක්තිය තිබුණා වුණාට ඒ සමාජ සම්බන්ධතා තුළ මේ දුර්වල ක්ලේශයන් මතුවෙන ආකාරය ඉතින් හරිම හිතා ගන්නවත් බෑ. ඉතින් එතකොට දැන් මොන මට්ටමේ ඉඳලා හරි අවසාන ඒ භවය තුළම රහත් වුණානේ. රහත් වෙන්න පුළුවන් මට්ටමේ ශක්තියක් සසර පුහුණු කරගෙන ආපු නිසා ඉතින් එහෙම චරිතයක් තමයි අර විදිහට බුදු වෙන්න යනකොට ඒක වළක්වන්න උත්සාහ කරලා අර විදිහට මාන්නෙන් කටයුතු කරලා නීති පනවන්නට ගිහිල්ලා මේ ඔක්කොම කරන්නේ